ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය හෙවත් සංස්කාර චක්‍රයාගේ Nirodhaය අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා නිරුච්ඡanti ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති මේ ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද දේශනා පාළියයි තේරුම ලෝකෝත්තර මාර්ග ඥාන සංඛ්‍යාත විද්‍යාව කරණ කොටගෙන අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් සංස්කාර නිරෝධය වෙයි සංස්කාර නිරෝධයෙන් ප්‍රතිසන්දි විඥානයේ Nirodha වෙයි. ප්‍රතිසන්දි විඥානයේ Nirodhaෙන් නාම රූප Nirodha වෙයි. නාම රූප Nirodhaෙන් චක්ඛායතන ආදී ආයතන හයේ Nirodha වෙයි. ආයතන හයේ Nirodhaෙන් චක්කු සම්පස්ස ආදී පස්ස හයේ Nirodha වෙයි. පස්ස Nirodhaෙන් චක්කු සම්පස්සජ වේදනා ආදී වේදනා හයේ Nirodha වෙයි වේදනා හයේ Nirodhayen රූප තණ්හා හයේ Nirodha වෙයි තණ්හා හයේ Nirodhayen උපාදානයන්ගේ Nirodha වෙයි උපාදාන Nirodhayen කර්ම භවය උප්පත්ති භවය යන භවයන්ගේ Nirodha වෙයි භවයන්ගේ Nirodhayen ජාති Nirodha හේවත් නැවත ඉපදීමේ Nirodha වේ. ජාති Nirodhayen ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෝ නොවේති. මෙසේ මේ සකල දුක්ඛ ස්කන්ධයාගේ Nirodha වේ. අවිජ්ජා පත්‍ය සංඛාරා යනාදී දේශනය අනුලෝම පටිච්ච සමුප්පාද නම් වෙයි. අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ යනාදී දේශනය ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද නම් වෙයි. අනුලෝම පටිච්ච සමුප්පාද දේශනෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයයි. ඒ සංසාර චක්‍රයටද පටිච්ච සමුප්පාද යන නම කියනු ලැබේ. ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද දේශනෙන් දැක්වෙන්නේ සංසාර චක්‍රයාගේ Nirodha වූ නිර්වාණයයි. Nirodhe යන වචනේ ඇසෙන කලෙහි සාමාන්‍ය ජනයාගේ හිතට දැනෙන Nirodhaය අනෙකකි. පාටිච්ච සමුප්පාද ප්‍රතිලෝම ආකාරයේ දේශනෙන් දැක්වෙන Nirodhaය ඊතා ගැඹුරු කරුණකි. එය තේරුම් ගත හැකිවීම පිණිස Nirodhe යන වචනයෙන් කියවෙන අර්ථ දෙක හෙවත් Nirodha දෙක පළමුවෙන් දත යුතුය. ද්විවිධ නිරෝධය යමකට ගැසූ කල්හි ඇතිවන හඬ සනකින්ම නැතිවන්නාක් මෙන් අහසේ හටගන්නා විදුලිය සනකින් නැතිවන්නාක් මෙන් උපදින උපදින සංස්කාර සියල්ල කිසිවක් ඉතිරි නොවන පරිදි ඒ වේලාවේදීම අභාව ප්‍රාප්ත වෙයි එය සකල සංස්කාරයන්ගේම ස්වභාවයයි. උපදින සංස්කාරයන්ගේ ඒ අභව ප්‍රාප්තියට හෙවත් නැති වී යාමටද Nirodheyai කියනු ලැබේ. Nirodha යන වචනය ඇසන කලෙහි සාමාන්‍ය ජනයාගේ හිතට එන්නේ ඒ ඇති වූ සංස්කාරයන්ගේ නැති වී යාමය. ඇති වූ සංස්කාරයන්ගේ නැති වී යාම වූ Nirodhaය ඒ ඒ ධර්මය පිළිබඳ අභාව මාත්‍රයයි. එය හිස් බවකි. එහි කිසි වටිනාකමක් ඇති ಗುಣ විශේෂයක් නැත. උපදින සෑම අවිද්‍යාවක්ම එකෙනෙහිම නිරුද්ධ වන්නේය. සෑම සංස්කාරයක්ම සෑම විඥානයක්ම සෑම නාමයක්ම සෑම රූපයක්ම ඒ මොහොතේදීම නිරුද්ධ වන්නේය. අවිද්‍යා ආදීන්ගේ ඒ Nirodhaය ස්වභාවික Nirodhayයි. එයට ෂණික Nirodhayයිද කියනු ලැබේ. සංසාර චක්‍රයට අයත් ධර්මයන් ෂණික Nirodhayen කොතෙක් නිරුද්ධ වුවත් අලුත් අලුත් ධර්ම ඉදිරියට ඇතිවීම වශයෙන් සංසාර චක්‍රයාගේ කරකැවීම සිදුවෙනවා මිස නැවතීමක් නොවේ. සංසාර චක්‍රයාගේ නැවැත්ම වන්නේ ඉදිරියට ඇතිවිය හැකි අවිද්‍යා සංස්කාර ආදී හේතුඵල ධර්මයන්ගේ ඇති නොවෙමිනි ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද දේශනෙහි Nirodha යනුවෙන් දැක්වෙන්නේ සත්වයාගේ సంతානෙහි ඇති වූ අවිද්‍යා ආදීන්ගේ ෂණික නිරෝධය නොව එතෙක් ඇති නො වූ මතුවිය මතු ඇතිව හැකිව තිබෙන්නා වූ අවිද්‍යා සංස්කාර ආදීන්ගේ මතු කවර කලකවත් නූපදිනා ස්වභාවයයි. එයට අනුපාද නිරෝධයයි කියනු ලැබේ. ෂණික නිරෝධ අනුපාද නිරෝධ දෙකෙහි වෙනස සිතෙහි තබාගෙනම මේ ධර්මය ගැන කල්පනා කරත්වා. සංසාර චක්‍රය සිඳ දුක්ඛස්කන්ධයෙන් මිදී නිවන් සුවය ලබනු කැමැතියන් හට ඒ සඳහා කරන්නට ඇත්තේ එකම දෙයකි. එනම් අවිද්‍යාව නැති කිරීමය. යම් ප්‍රතිපත්තියකින් අවිද්‍යාව නැති වේ නම් ඒ ප්‍රතිපත්තිය පිරීමයි. අවිද්‍යා නිරෝධය වුවහොත් සංස්කාරාදී සකල පටිච්ච සමුප්පාදාංගයන්ගේම නිරෝධය සිද්ධය. අවිද්‍යා සංස්කාරාදීන් පිළිබඳ වෙන්වෙන් වූ නිරෝධ විවහාරයේ ඇතිමුත් ධර්ම වශයෙන් නොලැබෙයි. සංසාර චක්‍රයේහි අවිද්‍යාව නිසා එයට පසුව සංස්කාරය ඇති වෙයි. සංස්කාරය නිසා එයට පසුව විඥාණය ඇති වෙයි. විඥාණය නිසා එයට පසුව නාම රූප ඇති වෙයි. පළමුවෙන් අවිද්‍යාව නිරුද්ධ වීම නිසා ඊට පසු සංස්කාර නිරුද්ධ වීමය සංස්කාර නිරුද්ධ වීම ඊට පසු විඥානයේ නිරුද්ධ වීමය කියා නිරුද්ධ වීමේ පටිපාටියක් නැත්තේය නිරුද්ධ වීමේ පටිපාටිය ලැබෙන්නේ කීමට පමණය. උපන් අවිද්‍යා ආදී ධර්මයන්හි එකිනෙකට වෙන් බවක් ඇත්තේය. වෙන්ව ලැබෙන්නා වූ ඒ ධර්මයන්ගේ උප්පාද, නිරෝධ ද වෙන්වෙන් වශයෙන් ලැබෙන්නේය. ප්‍රතිලෝම පටිච්ච සමුප්පාද දේශනයේ දැක්වෙන අවිද්‍යා ආදීන්ගේ අනුත්පාද නිරෝධය එතෙක් නූපන් ධර්මයන් පිළිබඳ වූ Nirodhayaki නූපන්නා වූ අවිද්‍යා ආදී ධර්ම එකිනෙක වෙන්ව ඇත්තාහු නොවේති ඒ අවිද්‍යා ආදී පවා වෙන් වෙන්ව නොලබෙන කලී ඒවා පිළිබඳ එකිනෙක වෙන් වූ Nirodha බොහෝ ගණනක් කෙසේ ලැබිය හැකිද නොලැබීමය අවිද්‍යා නිරෝධය වෙතොත් ඒ සමග එකට බැඳි සංස්කාරාදීන්ගේ Nirodhaද වෙයි. අවිද්‍යා Nirodhaය අනිකක්ය. සංස්කාර Nirodhaය අනිකක්ය. විඥාන Nirodhaය අනිකක්ය කියා වෙන් බවක් නොලැබේ. අඹ ඇටේ නිසා අඹ ගස ඇති වෙයි. අඹ ගස නිසා අඹ මල ඇති වෙයි. අඹ මල නිසා අඹ ගෙඩිය ඇති වෙයි. අඹ ගෙඩිය නිසා නැවත අඹ ඇටය ඇති වෙයි. අඹ ඇටය නිසා නැවත අඹ ගසක් ඇති වෙයි. මෙසේ අඹ ගස් පරම්පරාව නොසිඳී පවතී. ගින්නෙන් දවා අඹ ඇටය අලු කර දැමුවහොත් අඹ ඇටය නැතිවනු සමගම ඒ අඹ ඇටයේ පරම්පරාවෙහි මතු ඇතිවිය හැකි අඹ ගස්, අඹ මල්, අඹ ගෙඩි, අඹ ඇටහා පසු ඇතිවිය හැකි අඹ ගස් පරම්පරාවද නැතිවන්නේය. පළමු අඹ ඇටේ પરම්පරාවෙහි අඹ ගස්, අඹ මල්, අඹ ගෙඩි, අඹ ඇට ආදී ඇතිවීම වෙන වෙනම සිදුවන්නාක් මෙන් අඹ ඇටය නැති වූ කලෙහි අඹ ගස්, අඹ මල් ආදීෙහි නැතිවීම වෙන වෙනම සිදුවන්නේ නොවේ. අඹ ඇටේ නැතිවීමට ඇතුළත්ව අඹ ඇටේ නැතිවීම හා එකම නැතිවීමක් වශයෙන්ම අඹ පරම්පරාවේ නැතිවීම සිදු වෙයි. එමෙන්ම මේ සංසාර චක්‍රයේ සංසාර විඥානාදී සකල ප්‍රටිච්ච සමුප්පාද අංගයන්ගේම Nirodhaය අවිද්‍යා Nirodhayම තම ඇතුළත් වූ එකම Nirodhayak වශයෙන්ම වන බව දත යුතුය. මේ අනුත්පාද Nirodhaය වනාහි ඒ ඒ සංස්කාරයන්ගේ අභාව ප්‍රාප්ති මාත්‍රය වූ හිස් බව නොව ශාන්ත සුඛ ස්වභාවයෙන් විද්‍යාමාන එක්තරා පරමාර්ථ ධර්මයකි. ජරා මරණ ශෝක පරිදේවාදී දුක්ඛස්කන්ධයෙන් මිදීමට ඇත්තා වූ එකම පිහිට මේ Nirodha ස්වභාවයයි. බුද්ධ ආදී මහෝත්තමයන් වර්ණනා කරන ලෝකෝත්තර නිර්වාණ ධාතුවද මේ අනුත්පාද නිරෝධයමයි. එය සාමාන්‍ය ජනයාට ලෙහෙසියෙන් දත නොහෙන පරම සූක්ෂම පරම ගම්බීර ධර්මයකි. සාමාන්‍ය ජනයාට දැනෙන සාමාන්‍ය ජනයාගේ හිත්වලට ලෙහෙසියෙන් හසුවන ලෝකයට අයත් සකල සංස්කාරයෝම ඒ ඒ දේ ඇතිවීමට නිසි හේතුන් නිසා උපදින්නෝය. උපදින සියල්ලටම දිරීම හා බිඳීමක් ඇත්තේය. ඒ අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් ප්‍රත්‍යයකින් ඇතිවන්නක් නොවේ. එය හට ගැනීමක් නැතිවම ඇති ධර්මයකි. හට ගැනීමක් නැතිවත්තා වූ ඒ නිරෝධ ස්වභාවයේහි දිරීමක් බිඳීමක්ද නැත්තේය. එය වෙනසක් නොවි සෑම කල්හි එක ලෙසින්ම පවත්නා ධර්මයකි. මේ නිර්වාණ ධාතුව ඒකාන්තේ නැතත් හිතට හසු කරගත හැකි රූ සටහනක් එහි නැත්තේය. මේසය පුටුව ගෙය යනාදී වචන ඇසෙන කල්හි අසන්නහුගේ හිතට මේස පුටු ආදී රූ සටහන් හසුවන්නේය. එයින් ඒ වචනවලින් කියවෙන අර්ථය අසන්නාට හොඳින් දැනෙන්නේය. නිරෝධය නිවන යනාදී වචන ඇසෙන කල්හි අසන්නාගේ සිතට එන සටහනක් ඒ නිවනෙහි නැති බැවින් ඒ වචන ඇසෙන කල්හි සාමාන්‍ය ජනයාගේ හිත්වලට හසුවන තරමේ ඕදාරික දෙයක් නිවනෙහි නැති බැවින් ඔවුනට දැනෙන්නේ ඒ නිවන කිසි වටිනාකමක් නැති හිස් බවක් ලෙසය. බියවිය යුත්තක් ලෙසය. ඒ Nirodha ස්වභාවයේ වටිනාකම පමන කල නොහෙන මහා සුඛයක් බව තේරුම් ගත හැකි වීමට සුඛය පිළිබඳ දැනීමක් ඇති කරගත යුතුය. ද්විවිධ සුඛය වේදිත සුඛය විමුක්ති සුඛය කියා සැප වර්ග දෙකක් ඇත. ඇසට හොඳ දේවල් දැකීමෙන්ද කනට මිහිර මිහිරි හඬ ඇසීමෙන්ද නාසයට මිහිරි ගන්ධයක් ආග්‍රහණය කිරීමෙන්ද දිවට හොඳ බොජුන් වැළඳීමෙන්ද කයට හොඳ පහස් ලැබීමෙන්ද හිතට හොඳ මිල මුදල් තනතුරු ගරුනම්බු ආදී ලැබීමෙන්ද ඇතිවන සෝමනස්ස ප්‍රීතිසහගත ආස්වාදය වේදිත සුඛ නම් වේ. පැමිණැත්තා වූද మతు ඇතිවිය හැකි වූද දුක් වලින් කරදර වලින් විපත් වලින් මිදීම විමුක්ති සුඛ නම් වේ. නිදහස් සුවය anu එයට නමකි. වේදිත සුඛ විමුක්ති සුඛ යන මේ දෙකින් වේදිත සුඛය හෙවත් විදින සැපය සුළු කලක් මිස බොහෝ කලක් පවතින්නක් නොවේ. හොඳ දේවල් බැලීමෙන් වන සුවය පවතින්නේ බලා සිටින තෙක් පමණකි. ඉන්පසුව ඒ සුවය නැත. එයින් මදකුදු ඉතිරි වන්නේ නැත. මිහිරි හඬ ඇසීමෙන් වන සුවය පවත්නේත් ඒ අසමින් සිටිනා තෙක් පමණකි. සුවඳ ආග්‍රහණය කිරීමේ සුවය පවතින්නේ ආග්‍රහණය කරමින් ඉන්නා තෙක් පමණකි. මිහිරි බොජුන් වැළඳීමේ සුවය පවතින්නේ වළඳමින් ඉන්නා තෙක්ය. කයට හොඳ දේ සැපීමෙන් වන සුවය පවතින්නේ පහස ලබමින් ඉන්නා තෙක්ය. හිතට හොඳ දේ වලින් ලැබෙන සුවය පවතින්නේත් ඒවා සිහි කරමින් ඉන්නා තෙක්ය. ඒ සුවවලින් පසුවට ඉතිරිවන කිසිවක් නැත. නින්දෙහිදී පෙනෙන සිහින බඳු වූ මද වේලාවක් පවත්නා වූ ඒ සැපවල එතරම් වටිනාකමක් උසස්කමක් නැත. හොඳයයි සලකන දේ බැලීම් ආදීන් ලබන සුවය නොලබුයේද ඉන් අමාරුවක් නැත. පැමිණ ඇති දුකක් සංසිඳවා නොගෙන දිගටම එය විඳීම නම් ඊතා අමාරු කරුණකි. එබැවින් පැමිණ ඇති දුක නිවා ගැනීමට නැති කර ගැනීමට පැමිණ ඇති දුකින් නිදහස් වීමට හැකිතාක් උත්සාහ කළ යුතුය. දුකින් මිදීමේ සැපය කොතෙක් උත්සාහ කොට වුවද කොතෙක් වියදම් කොට වුවද ලබාගත යුතුයමය. ඒ දුකින් මිදීමේ සුවය වේදිත සුඛයේසේ ෂණික සුඛයක් නොවේ. නිවි ගියා වූ සංසිඳී ගියා වූ දුක නැවත එනතුරු ඒ සුවය පවතින්නේය. සංසිඳුනා වූ දුක නැවත කිසි කලක නොයනසේම සංසිඳී ගියේ නම් ඒ විමුක්ති සුඛය හැම කල්හිම පවතින්නේය. දීර්ඝ කාලයක් පවත්නා බැවින් විමුක්ති සුඛය බොහෝ අගනී. එහි ප්‍රමාණයත් අගයත් ගණන් ගත යුත්තේ සංසිඳෙන්නා වූ දුක්වල ප්‍රමාණය අනුවය. කුඩා දුකක් නිවීමේ සුවය කුඩායයි කිය යුතුය. මහත් දුකක් සංසිඳීමේ සුවය මහත්යයි කිය යුතුය. කුඩා දුකක් සංසිඳීමේ සුවය මදක් අගනා බවත් දීර්ඝ කාලයක් පැවතිය හැකි මහත් දුකක නිවීමේ සැපය බොහෝ අගනා බවත් කිය යුතුය. හිස රදේ එතරම් මහත් දුකක් නොවේයි. එහෙත් දීර්ඝ කාලයක් පැවතිය හැකි තද හිස රදයක් ඇති තැනැත්තා සුළු වියදමකින් එය සුව කරගත නොහැකි වුවහොත් ඒ සඳහා දහසක් වුවද වියදම් කරන්නේය. රෝගියා ධනවතෙක් නම් එය සුවවනතුරු දසදහසක් වුවත් ඊටත් වැඩි ගණනක් වුවත් වියදම් කරන්නේය. හිස රදයේ සුවය එතරම් වටිනා එකක් නොවේය. යයි කියා ධනෙ ඉතුරු කරගෙන හිස රදය වූ දුක විඳිමින් නොවෙහෙසෙන්නේය. හිස රදයක සංසිඳීම වූ විමුක්ති සුඛයක එපමණ වටිනාකමක් නැතිනම් රෝගීහු එය ලබනු පිණිස එපමණ ධනයක් වියදම් නොකරන්නාහ. වියදම් කරන්නේ ඒ සුවයේ වටිනාකමක් ඇති නිසය. ඇති දෙයක් නිසාය. මරණයට හසු විය හැකි මැරෙන්නට සිදු විය හැකි කරුණක් පැමිණ කලෙහි ලක්ෂයක් හෝ කෝටියක් වියදම් නොකළහොත් ඒ මරණයෙන් නොගැලවිය හැකිනම් ඒ පුද්ගලයාත් ධනවතෙක් නම් මරණයෙන් නිදහස් වීම සඳහා ලක්ෂයක් වෝද වියදම් කරන්නේය. කෝටියක් වෝද වියදම් කරන්නේය. එපමණ ධනයක් ඒ සඳහා වැය කරන්නේ මරණයෙන් මිදීම වූ විමුක්ති සුඛය ලක්ෂයක් කෝටියක් පමණ වටිනා නිසාය. ඉදින් රජ කෙනෙකුට මැරෙන්නට සිදුවී ඇති විටක රාජ්‍ය පරිත්‍යාග කළහොත් එයින් මිදිය හැකි වේ නම් ඒ රජ රාජ්‍ය පරිත්‍යාග කොට මරණයෙන් නිදහස ලබන්නේය. එසේ කරන්නේ ඒ මරණ විමුක්තිය රාජ්‍ය තරම් වටිනා බැවිනි. සත්වයා නිවනට නොපැමිණ සසර සැරිසරහොත් ඔහුට අනාගතයේ මරණයට පැමිණෙන්නට සිදුවන වාර ලක්ෂයක්ද නොවේ. කෝටියක් ප්‍රකෝටියක්ද නොවේයි. ප්‍රමාණ කළ නොහැකි වාර සංඛ්‍යාවක් ඔහුට මැරෙන්නට සිදු වෙයි. එක භවයකදී ලබන්නට වන එක මරණයකින් తాවකාලික වශයෙන් මිදීමේ සුවයම ලක්ෂයක් වුවද කෝටියක් පමණ වුවද රාජ්‍යයක් පමණ වුවද වටිනාකල්හි අනාගතයේ පැමිණිය හැකි අප්‍රමාණ මරණයන්ගෙන් නිදහස් වූ ලෝකෝත්තර නිර්වාණ සංඛ්‍යාත මහා විමුක්ති සුඛේ අගය කෙසේ ප්‍රමාණය කළ හැකි වේද නොහැකි වේමය නිවනට නොපැමිණ සසර සැරිසර හොත් එක් පුද්ගලයෙකුට අනාගතයේ ලබන්නට සිදුවන මරණ දුක පමණක් නොවේ ඔහුට අනාගතයේදී ප්‍රමාණ නොකළ හැකි තරමට බොහෝ වූ ಜಾතිවලදී පොළු වලින් ගල් වලින් පිහියා වලින්, කඩු වලින්, කැති මන්නා, වෑ පොරෝ, උදළු වලින් පහර කෑමේ දුක්ද ලැබෙන්නේය. සොර සතුරන් විසින් ධනය පැහැර ගැනීමේ දුක්ද, දූ දරුවන් පැහැර ගැනීමේ දුක්ද, බලයෙන් අල්ලාගෙන දිවි ඇතිතාක් වැඩ ගැනීමේ දුක්ද, හිරගෙවල් වල ලෑමේ දුකද, දෙතිස් වද ලැබීමේ දුකද සර්පයන් විසින් දෂ්ට කරනු ලැබීමේ දුකද කඩු වේගන් පරංගි ලාදුරු වන පිළිකා අපස්මාර කාශ ස්වාශ වමන අතිසාරාදී අනේක රෝගයන් ඇතිවීමේ දුක්ද ජරා දුක්ද ඇතිවන්නේය ගවව අශ්වවව ඇත්ව උපදින අවස්ථාවලදී තලතලා කෙවිට ආදීන් ඇන ඇන වැඩ ගැනීමේ දුක්ද දුබල තිරිසන්ව උපදිනා කාලවලදී බලවත් සතුන් විසින් අල්ලාගෙන හඬව හඬවා කැබලි කැබලි කඩා කනු ලැබීමේ දුක්ද පනතිබියදීම ගිල දමනු ලැබීමේ දුක්ද මිනිසුන් විසින් ගින්නෙන් දවනු ලැබීමේ දුක්ද ආහාර පාන නොලබා වියලි මිය යන්නට වීමේ දුක්ද රෝගාතුරව දුබලව ඇද වැටුණු අවස්ථාවලදී කපුටන් විසින් ඇස් ආදියට කොටනු ලැබීමේ දුක්ද වන සෑදී පණුවන් කෑමේ දුක්ද പ്രേත විපිද සාපිපාසයෙන් පෙලීමේ දුක්ද නරකවල පිද ගින්නෙන් දැවීමේ දුක්ද ලෝභාදිය ලෝහ ආදිය බොන්නට ලෝහ ගුලි ගෙලින්නට වීමේ දුක්ද තවත් මෙකී නොකී බොහෝ දුක්ද විඳින්නට සිදුවන්නේය සංසාර චක්‍රයට අයත් අවිද්‍යා ආදීන්ගේ අනුපාද නිරෝධ සංඛ්‍යාත ලෝකෝත්තර නිර්වාණය වනාහි ඒ සකල දුක්ඛයන් පිළිබඳ වූ විමුක්ති සුඛයයි. ඒ සියලුම දුක්වල නිවීමේ සුවයය. එහි අගය කෙසේ ප්‍රමාණ කළ හැකිද? නොහැක්කේමය. ඇතමෙක් අවිද්‍යා සංස්කාරාදීන්ගේ මේ අනුත්පාද නිරෝධය යම්කිසි පරමාර්ථ ධර්මයක් හෝ සුඛ ස්වභාවයක් නොවේය ෂණික Nirodhaය බඳු හිස් බවක්ය හිස් බවෙහි කිසි උසස් බවක් වටිනාකමක් නැතයයි සිතා අනුපාද Nirodhaය වර්ධවා තේරුම්ගෙන අමුතු නිවන් පවසති බුදු පියාණන් වහන්සේ විසින් දේශිත සිය ගණන් සූත්‍ර වලින් පෙනෙන්නේ අවිද්‍යාදීන්ගේ Nirodhayම නිර්වාණය භවය නිදාන වග්ග සංයුක්තයේ දුක්ඛ වග්ගයේ පළමෝන සූත්‍රය දේශනා කිරීමේදී තථාගතයන් වහන්සේ භික්ෂූන්ගෙන් එකින් එක පටිච්ච සමුප්පාද අංගයන්ගේ Nirodhaය ਵਿਚාරා ඒ භික්ෂූන් විසින් සුදුසු පරිදි පිළිවදන් දුන් කලෙහි සාදු සාදු භික්ඛවේ ඒව මේතං භික්ඛවේ නේතං අඤ්ඤත්තා සද්ධහත මේතං භික්කවේ අදිමුච්ඡත නික්ඛංකා එත්ත හෝත නිබ්බිච්චා ඒසේ වන්තෝ දුක්ඛස්ස යනුවෙන් අවිද්‍යාදීන්ගේ Nirodha නිර්වාණය වන බව සහතික කොට වදාළසේක සාදු සාදු මහණෙනි මහණෙනි మతు ඉපදීමට හේතු වන සංස්කාර ආදී නැති කලෙහි විඥාන ආදියත් නැතේ යන ඒ කාරණය එසේමය. එය අන්පරිද්දකින් නොවේය. මහණෙනි, ඒ කාරණය එසේම විශ්වාස කරව. එසේ විනිශ්චයට බැසගනිව්. ඒ කාරණය ගැන නිසකවව්. දෙසිතක් නැත්තෝවව්. එයම දුක්ඛයාගේ කෙලවරේ යනු ඒ පාඨයේ තේරුමයි. ඉහත කී පාඨයේ ඒසේවන්තෝ දුක්ඛස්ස යන වැකිය අටුවාවෙහි වර්ණනා කර තිබෙන්නේ ඒසේවන්තෝ දුක්ඛස්සාති අයමේව වට දුක්ඛස්ස අන්තෝ අයං පරිච්ඡේදෝ යදිදං නිබ්බානං කියාය අවිද්‍යා සංස්කාරාදීන්ගේ අනුත්පාද නිරෝධයම නිවන නම් එය කොතරම් වටිනා සෝයක් දැයි කියතත් ඒ Nirodhehi පංචස්කන්ධයක් නැති කලෙහි ඒ මිහිර විඳින කෙනෙකු නැති බැවින් ඒ නිවන කාහටවත් ප්‍රයෝජනයක් නැති දෙයක් නොවේද යන ප්‍රශ්නය මෙහිදී ඉදිරිපත් කළ හැකිය. නිවනෙහි තතු සොයන තැනැත්තා විසින් මේ කියන අනුත්පාද නිරෝධය අතීතයේහි ඉපිද නිරුද්ධ වුණු නාම රූපයන්ගේ හෝ වර්තමාන නාම රූපයන්ගේ හෝ Nirodhayak නොව మతు ඇතිවිය හැකි නාම රූපයන්ගේ Nirodhaය බව සිතී තබාගෙනම නිවන ගැන කල්පනා කළ යුතුය. එසේ නොවහොත් කාරණය අවුල් වෙයි. නිවන් සුවය විඳින පුද්ගලයන් ගැන කතා කරන්න වුන් ඒ කතාව කරන්නේද ආත්මයක් සත්වයක් පුද්ගලයෙක් සත්‍ය වශයෙන් ඇතයයි යන වැරදි හැඟීම උඩය. නිවනෙන් ප්‍රයෝජනයක් ඇති නැති බව පිළිබඳ වූ ප්‍රශ්නය විසඳාගත හැකි වන්නේ ආත්මයක් ඇතද නැතද යන මේ කරුණ විසඳා ගැනීමෙනි. කෙනෙකු අන්ධකාරයේ සිට ගිනි පෙනෙල්ලක් වේගයෙන් කරකැවුවහොත් දුරින් බලා ඉන්නා තැනැත්තාට එහි ගිනි වලල්ලක් පෙනෙයි. ඒ පෙනෙන ගිනි වලල්ල බලා ඉන්නහුගේ සිතේ මිස එය පෙනෙන තැන නම් නැත. ගිනි වලල්ල පෙනෙන තැන නැත් ඇත්තේ ගිනි පෙනෙල්ල පමණකි. වේගයෙන් ගිනි පෙනෙල්ල කැරකෙන කලෙහි එහි නැති ගිනි වලල්ලක් පෙනෙන්නාක් මෙන් වේගයෙන් එපිද එපිද බිදි බිදි යන නාම රූප පරම්පරාව සත්වේකු පුද්ගලයෙකුසේ පෙනෙයි. ඒ නාම රූපයන් අතර හෝ සැප දුක් විඳින මමය කියා සැලකිය යුතු දෙයක් ඇතුවක් මෙන් පෙනෙයි. එහෙත් නාම රූප පරම්පරාව මිස එහි සත්වේක් පුද්ගලයෙක් ආත්මයක් නැත. එකම ගිනි පෙනෙල්ල ගිනි වලල්ලක්සේ පෙනෙන්නේ ගමන් වේගය නිසා එය හොඳට නොපෙනෙන නිසාය. නාම රූප ධර්ම පරම්පරාව පුද්ගලයෙකුසේ පෙනෙන්නේත් එහි පුද්ගලයෙකු ඇති හැටියට හෝ පෙනෙන්නේත් ඉපදීමේ බිඳීමේ වේගවත්කම නිසා නාම රූපයන් හරියට නොපෙනෙන නොදැනෙන නිසාය පුද්ගලයෙකු ඇතේ යන හැඟීම් මාත්‍රය මිස සුවදුක් විඳින පුද්ගලයා නම් නාම රූප ධර්ම පරම්පරාව පවත්නා කාලයේ හිත් නැත එබැවින් නිවනෙහි පුද්ගලයෙකු නැතිකමින් අනුපාද නිරෝධ සංඛ්‍යාත සුඛ ස්වභාවය නිෂ්පලයයි නොකිය යුතුය. නාම රූප ධර්ම පරම්පරාව පවත්නා කලෙහි ඒ පරම්පරාවෙහි වරින් වර ඇතිවන සුව දුක් දෙක සත්‍ය වශයෙන් නැතත් ඇතය කියා සලකන ඒ පුද්ගලයා සතු වේ නම් ඒ නාම රූප පරම්පරාවෙහි ඉදිරියට ඇතිවිය හැකි නාම රූපයන්ගේ Nirodha වූ විමුක්ති සුඛයත් ඒ පුද්ගලයාටම බව කිය යුතුය. මේ කියන නාම රූප Nirodhaය ඉපිද ඉපිද බිඳි බිඳි පවත්නා නාම රූප પરම්පරාවන්ට ආයත් වූ එතෙක් නූපන් නාම රූපයන් පිළිබඳ වූවකි. ඉපිද ඉපිද බිඳි බිඳි යන නාම රූප પરම්පරාවෙහි පරිකල්පිත වශයෙන් ඇති හැටියට සලකන පුද්ගලයා ඒ પરම්පරාවට අයත් වන එතෙක් නූපන් නාම රූප විශේෂෙහිද ඇති බව කිය යුතුය. පරිකල්පිත පුද්ගලයා પરම්පරාවට අයත්ව එතෙක් නූපන් මතු ඉපදිය හැකි නාම රූපයන් පිළිබඳවත් ගත යුතුය. එසේ ගන්නවා නම් ඒ පුද්ගලයා අනුත්පාද නිරෝධ සංඛ්‍යාත නිර්වාණයේහිත් ඇතයයි කිය යුතුය. නිවනෙහි ඒ විමුක්ති සුඛය විඳින පුද්ගලයෙකු නැතයයි කියන්නේ සත්‍ය වශයෙන් පුද්ගලයා නැති බැවිනි. ඒ පුද්ගලයා නිවනෙන් මොබ ලෝකෙහිත් නැත. එබැවින් නිවන් කතාවට නැත්තා වූ මේ පුද්ගලයා සම්බන්ධ කරගෙන කාරණය අවුල් නොකරගත යුතුය. ඔය කියන විමුක්ති සුඛය කොපමණ උසස් කොපමණ වටිනා දෙයක් යයි කියතත් ඒ සෝය අපිට නම් ඕනෑ නැත අපට ඕනෑ කරන්නේ ප්‍රිය වස්තුව ඇතිව ප්‍රිය පුද්ගලයන් නැතිව ජරාවක් ව්‍යාධියක් මරණයක් අප්‍රිය සම්ප්‍රයෝගයක් ප්‍රිය විප්‍රයෝගයක් නැතිව සුඛයෙන් සෝමනස්සයෙන් ප්‍රීතියෙන් හැම කල්හිම විසිය හැකි තත්වයක් යයි ඇතමුන්ට කිය හැකිය මේ ලෝකයේ හෝ අන්ලොවක හෝ ස්ථීර තත්වයක් ඇති එබඳු තැනක් නම් නැත. එබැවින් එබඳු තත්වයක් නොලැබිය හැකිය. ඇත්තේ සංසාර චක්‍රයාගේ පැවැත්මයි. නැවැත්මයි. යන දෙක පමණකි. පැවැත්ම කැමති නම් පැවැත්ම ගත හැකිය. නැවැත්ම කැමති නම් නැවැත්ම වූ නිවන් සෝය ගත හැකිය. ප්‍රිය වස්තු නැත්තේද ප්‍රිය පුද්ගලයන් නැත්තේද සුඛ සෝමනස්ස ප්‍රීතීන් ඇත්තේද සංසාර චක්‍රේහිය ජරාව ව්‍යාධිය මරණය අප්‍රිය සංප්‍රයෝගය ප්‍රිය විප්‍රයෝගය ශෝකය පරිදේවය දුක්ඛ දෝමනස්ස උපායාස ඇත්තේද අනු උකුණු මකුණු, බලුබලල්, ඌරු, කුකුළු ආදී තිරිසන් සතුන් වීම ඇත්තේද? പ്രേත වීම ඇත්තේද? ගින්නේ දැවි දැවි ලෝහ ගුලි ගිලින ලෝහාදිය බොන නිරිසතුන් වීම ඇත්තේද? සංසාර චක්‍රේහිය සංසාර චක්‍රයේ කැරකෙන සත්වයා ප්‍රීති සුඛ සෝමනස්යන් නැති ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයන් නැති මානුෂ්‍ය භාවයක් හෝ දිව්‍ය භාවයක් වරක් ලැබූ පසු දහස් වරක් දසදහස් වරක් දුක්ඛ දෝමනසෙන් නිතර පෙළෙන අපාය භවයන් ලබන්නේය. සංසාර චක්‍රයේ ඇති එක සොම්නසකට ලක්ෂය කෝටිය බැගින් දොම්නස් ඇත්තේය. නිවනෙහි වනාහි ප්‍රිය වස්තු ප්‍රිය පුද්ගලයෝද නැත. ප්‍රීති සුඛ සෝමනස්සයෝද නැත. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝද නැත. එහි පැමිණ පසු නැවත අපායට යාමකුත් නැත. එහි ඇත්තේ ශාන්ත ස්වභාවයක් පමණකි. කල්පනා කොට වඩා හොඳ දෙය තෝරා ගන්න. ඇතෙමෙකුට විමුක්තිය අප්‍රිය වී සංසාරය ප්‍රියවන්නේත් ඇතෙමෙකුට සංසාරය අප්‍රිය වී විමුක්තිය ප්‍රියවන්නේත් ඒ ඒ අයගේ අදහස් අනුවය අවිද්‍යාව සත්වයාගේ සිත කිලිටි කරන බොර කරන අඳුරු කරන චෛතසික ධර්මයකි එය එක්තරා මානසික රෝගයකි ඒ රෝගයෙන් දුර්වල වූ අඳුරු වූ සිතට પરම්පරා වශයෙන් ඉපිදෙපිද බිනිමිදි යන නාම රූපයන්ගේ සැබෑ తත්වය නොපෙනෙයි. නොඑක් විට නාම රූපයන් සත්වයන් හැටියට මිස නාම රූප හැටියටද නොපෙනෙයි. එයින් සත්කාය දිට්ඨිය ඇති වෙයි. නැවත නැවත සක්කාය දිට්ඨිය ඇතිවන කලෙහි එය වැඩි තහවුරු වී දෘෂ්ටි ආත්‍යාශය ඇති වෙයි. එයද එක්තරා මානසික රෝගයකි. සක්කාය දිට්ඨිය සමගම ආත්ම වශයෙන් සලකන පංචස්කන්ධය ලොව ඇති ඊ타ම හොඳ දේ හැටියට ගන්නා වූ තෘෂ්ණාව වූ තණ්හාව හා පංචස්කන්ධයට අයත් වන ඇතිවන සුඛ සෝමනස්යන් හා බාහිර රූපාදියත් හොඳ හැටියට ගන්නා වූ තණ්හාවත් ඇති වෙයි. ඒවා වැඩි තහවුරු වී තණ්හා ආද්‍යාශය ඇති වෙයි. එයද එක්තරා මානසික රෝගයකි. ධර්මයේ සේවනය නොකරන ධර්මයෙන් ඈත්ව වෙසෙන ජනයා කෙරෙහි අවිද්‍යා තණ්හා දිට්ඨි සංඛ්‍යාත රෝග තුන තදින් පවතින්නේය. බලවත් කැසිල්ලෙන් යුක්ත වන කුෂ්ඨ රෝගයක් ඇතියහුට ගිනි රස්නය ඊතා ප්‍රිය වෙයි. සිසිල අප්‍රිය වෙයි. කුෂ්ඨ රෝගියා හට ගිනි රස්නය ප්‍රියවන්නේ එය හොඳ නිසා නොව රෝගය නිසාය. සිසිල අප්‍රිය වන්නේ එය නරක නිසා නොව කුෂ්ඨ රෝගය නිසාය. ගිනි රසණය සේවනය කිරීමෙන් කුෂ්ඨ රෝගියාට මතුවට වන්නේ නපුරක්මය. කුෂ්ඨ රෝගියාට අනර්ථ කර වූ ගිනි රසණය හොඳවන්නාක් මෙන් සිසිල අප්‍රිය වන්නාක් මෙන් 11 වර්ගයක ගිනි දැල් වලින් වෙලී පවත්නා වූ නොඑක් විට නරකාග්නියට ද හසුවන්නා වූ පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධය කෙලෙස් රෝග ඇතිවුන්ට ප්‍රිය වේයි. පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛස්කන්ධයාගේ Nirodha වූ නිවන අප්‍රිය වේයි. එයට බිය වේයි. එසේ වන්නේ Nirodha නරක නිසා නොව කෙලෙස් රෝගය නිසාය. ධර්මයේ නැමැති බෙහෙත සේවනය කොට කෙලෙස් රෝගය සුව කරගෙන සිත පිරිසිදු කරගෙන වෙසෙන්නා වූ සත්පුරුෂයන්ට වනාහි පංචස්කන්ධය පමණ නපුරක් වශයෙන් බියවිය යුත්තක් වශයෙන් පෙනෙන අනිකක් නැත නිවන තරමට උසස්ව පෙනෙන අන් සැපයකුත් නැත නිවනේ තතු වැඩිදුරටත් තේරුම් ගත හැකි වීම පිණිස මෙතෙන් පටන් තථාගතයන් වහන්සේ විසින් නන් අයුරින් නිර්වාණ తත්වය දක්වා ඇති සූත්‍ර කීපයක් දක්වනු ලැබේ.